ධම්මේ අවික්කප්පදාදීන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සම්මා දිට්ඨි සූත්‍ර විවරණය අනුව පර්යාය කතා අනුව සර්වජන් වහන්සේගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ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 ඒ ගිය පාර නැත ඊයේ කතා කරපුවේ යම් જાතියක ක්ෂණ මාත්‍ර වශයෙන් හෝ ප්‍රවෘත්ති වශයෙන් හෝ උප්පත්තියක් ඇති වෙන එක වළක්වන්න බෑ ඒකට භවය නැත්නම් මේ සංසාර චක්‍රය සංසාරේ වටවලල යන ගමන අතර වෙනකම් ඒ වටවලලේ තියෙනකම් මොන හෝ જાතියක උප්පත්තිය ලැබනවා ඉතින් ඒ ලැබන જાතිය අරකට වැඩිය මේක හොඳයි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 නැත්නම් මේ ਸਰුවචනාංශ නමක් ලෝකේ පහළ වෙලා ඒ ඕලාරික අත්පටිලාභේ ඉඳලා එයාට මනෝමය අත්පටිලාභයට යන්න ඕන නම් එතෙන් මාරු කරලා ඒ දෙක අතර වෙනස පෙන්නනවා. ඊට පස්සේ එතන ඉඳලා අරූපී අත්පටිලාභයට ගිහිල්ලා අර වෙනස තවත් කැපී පෙන්ලා පෙන්නනවා හරියට නන්ද කුමාරයාට මේ පුලුටු වැඳිරියක් පෙන්නලා ඊට පස්සේ දිවි ලෝකෙට ගිහිල්ලා සුරංගනාවියන් පෙන්වුවාට පස්සේ තමයි ඒ ජනපද කල්යාණිය පිළිබඳව ඒ වෙනකොට ඉන්දියාවේ හිටපු පංච කල්යාණයෙන් අංග සම්පූර්ණ වෙච්ච ජනපද කල්යාණයට වැඩි කෙනෙක් නැහැ මෙච්චරමයි කියලා හිතහඬපු නන්දහාමුදුරුවන්ට ඊට වැඩි යමක් තියෙනවා කියලා පෙන්වුවාට පස්සේ තමයි සංසන්දනය කරන්න පුළුවන් උනේ සංසන්දනය කෙරුවේ අර එනකොට හේනි පිච්චිලා හිටපු පුලුටු වැඳිරිට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 ප්‍රතිලාභයක් හෝ අරූපී භවයක් තියෙනවා. අන්න එතන ඉඳලා මේ කාම ලෝකයේදී බලනකොට මේක නිකන් අසුචි වලක ඉන්න අසුචි පණුව වගේ. එතෙන්ද යන්නේ නැතුව මේක අභිරමණය කරන්නේ නැතුව වෙන කරන්න දෙයක් නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මූල ධර්ම වශයෙන් වචන වශයෙන් බහුසුත වශයෙන් පොතේ දනු වශයෙන් භවයේ තුරට බින් කරලා වෙන් කරකොට ලකු ප්‍රායෝගික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 එහෙම නැත්නම් මගේ කය ඒකට සම්දිස්ථානය කර ගන්නවා අඩයක් කර ගන්නවා වහංගුවට අර ගන්නවා අරගෙන ඒකට හිත සම්පූර්ණයෙන්ම යොදා ගත්තොත් එහෙම නැත්නම් ඒක ඇතුළට හිත බසව ගත්තොත් අරිංගව ගත්තොත් ගෙට කෙවද්දා ගත්තොත් ඒ කෙනා එවැනි දෘෂ්ටි කෝණයක ඉඳලා මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ ලෝකේ එහෙම නැත්නම් අජත්ත බහිද්දා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 පරියංගයට ගිහිල්ලා වාඩි වුණත් අර පරණ මතක කාමච්ඡන්ද වාසයෙන් ව්‍යාපාද වාසයෙන් තීන මිද්ද වාසයෙන් උද්දච්ච කුක්කුච්ච වාසයෙන් මිචිකිච්ඡ වාසයෙන් මතුවෙනවා. ඉතින් අර කාම වස්තු නම් නැත්තම් වස්තු කාමේ නම් බුල්ඩෝසරයක් දාලා තල්ලු කරතයි. නමුත් මේ ක්ලේශ කාම මොන්න જાතියවත් තල්ලු කරන්න බෑ. ඒක විස විදපු ඊතලයක් වගේ යන යන තැන හොයාගෙන ගිහලා ඇනිනවා.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 අතහැරලා මේ රූපයකට යන්නේ කියන එක තේරුම් ගන්න බෑ මේ භවයේ තේරුම් ගැනීම ආදාව නැත්තම්. යම් කිසි කෙනෙක් ඒ ආසාව ඇතුව බන අහලා උපදෙස් ලැබලා මේක උත්සාහ කරලා තේරුම් ගන්න පුළුවන් වුණා නම් වෙලාවක මේ රූපයේ රූපයේ රූප කර්මස්ථානයේ එහෙම නැත්නම් අජ්ජත් ගෝචර රූපයේ හිත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 බුද්ධ විඳින්න බෑ ඇහක් නැතුව. ඒ නිසා ඇහසා රූපේ කියන මේ රූප වස්තුල තමයි අපි මේ දර්ශන ලෝකේ තියෙන්නේ. ඊට පස්සේ කනකට රූප ආපాతගත වෙන්නේ කනකට ආපాతගත වෙන්නේ ශබ්ද පමණමයි. ඒ වගේ මේ ශබ්ද වලට කුප්පන්න බෑ රූ ඇහ. ශබ්ද වලට කුප්පන්න පුළුවන් කන විතරමයි. එතකොට මේ දෙන්න එකතු වෙච්චාම එතකොට ශබ්ද ලෝකයක් සංගීත ලෝකයක් මැවෙනවා. ඊටසේ නාසය ගඳ දිව රස, කය සපාස කිව්වහම ඒ හැම දෙයක්ම පුදුමාකාර නඩත්තුවක් ඉල්ලනවා. අපි උපේන හැම රූප වස්තුවක්ම තීක්ෂම වෙන්න වෙන්න සූක්ෂම වෙන්න වෙන්න පුදුම විදිහට ඒක නඩත්තු කරන්න ඕනේ නැත්නම් බොහොම ඉක්මනට මල කාලා දැන් හිතන්න ඇහැ ලාදුර රෝගේ හැදිච්චහම වෙන්නේ ඇස්පිල්ලම් වැඩ කරන්නේ නැතු යනවා පොඩි කාලේ දෝවිලි බැඳිලා සම්පූර්ණ ඇහින් වැඩක් නැතුව යනවා. අනික් ඇස්පිල්ලම වැහිලා හිටිනවා. පේන්නේ ඒ ඒ උපකරණේ ලෝකේ තියෙන සියුම්ම උපකරණයක්. දුවිලි බැඳුනොත් ඉවරයි. කනේ කම්බරේ නිකවණරි කන කහනකොට අත වැදුනොත් ඇතුළට ඉවරයි. ඒක ආයේ මොනක්ක කරන්න බෑ. ඒ වගේ මේ ඇහි නාසයේ තියෙන මේ සංවේදී භාවය මේ දිවේ තියෙන සංවේදී භාවය මේ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 කම් කම කාමසකල්ලිකාන යෝගයෙන් අයින් වෙලා අත්ත කිලමතාන යෝගේ අයින් වෙලා හදාගත්තොත් නැවත නැවත රූප ලෝකයට යන්න එන්න පුළුවන් ගතියක් එයි. ඒ රූප ලෝකේ හිටියට පස්සේ ඒ බුදුජාන් වහන්සේ පොට්ටපාසුති ඊටාම ලස්සන ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කරනවා. ඒක මේ බොහොම හරි වැරදි දෙක අතරමැද තියෙන යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙක් මේ රූප ලෝකෙට ගියා නම්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 අර කාම ලෝකෙට සාපේක්ෂව මේ රූප ලෝකයේ යම් ප්‍රමාණයක් දුකයි තමයි. එතන ගියාට පස්සේ දුක විතරයි පේන්නේ. අර ලැබිච්ච සැප ටික වෙලාවකින් අමතක වෙනවා. එසේ නමුත් මේක ප්‍රමෝදයේ මෙතන තියෙනවා. පසද්දිය මෙතන තියෙනවා. සති සම්පජඤ්ඤය මෙතන තියෙනවා. සුඛය මෙතන තියෙනවා කියලා ඒ රූප ලෝකය පිළිබඳව විවේචනා දහස ආවට මෙතන සති සම්පජඤ්ඤය තියෙනවානේ. ගිය තැන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 නැත්තම් මූල කර්මස්ථානයේ සමත වශයෙන් කියනවා නිමග්න වෙලා නැත්තම් Tamanට ඕන වෙලාවක් රූප කර්මස්ථානයේ මූණට මූණ දාලා ඉන්න පුළුවන් වෙලාව කිසිම නීවරණයකට ඉඩ නැහැ ඒ කියන්නේ කාම ඡන්දේ ඉන්නේ නැහැ කාම ඡන්දෙන් අයින් වෙලා දුරස්ත වෙලා ව්‍යාපාදයක් නැහැ නිදිමතක් නැහැ තක සංඛාවක් නැහැ අතීත අනාගත පිළිබඳව පශ්චාත්තාප දහති ගැස්වීම් නැහැ ඉඳුරංගෙන් ඈත් වෙලා තමයි මේ කාම මේ මනෝමය අත්පටිලාභේ නැත්නම් රූපී අත්පටිලාභේ තේරුම් ගන්නකොට එයාට තේරෙනවා ඒක එන තද ට්‍රැෆික් ජෑම් එකක ඉඳලා තනිකර පාර හම්බුණා වගේ නිතරම යන්න පුළුවන් ගතියක්. මේ මේකෙත් යම් ප්‍රමාණයක මේ ගොරෝසුවක් දරතයක් තියෙනවා. ඊට පස්සේ මේකේනා මේක දිගේ තව ඉදිරියට යන්න ගත්තොත් මේ රූපයත් හොඳටම රූප ගෙවලා රූප සංඥාත් ගෙවලා මොනවත්ක්ත්ම නැති ආකාසානං වගේ රූපයන්ගේ නැති ආකාශ භාවයට යන්න පුළුවන්. එතකොට යාට පේනවනේ රූපේ නඩත්තු කිරීමේ බරක් දැන් නැහැ. මූල කර්මත්තන් නඩත්තු කිරීම බරක් නැහැ. මූල කර්මත්තේ දැක දැක ගෙවන් වෙලා. නමුත් පාළු ගතිය නිසා, නීරස ගතිය නිසා මොනවාක පේන දෙයක් නැති නිසා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 තියාගෙන Taman ඉන්නේ ගොඩාක් විවේක තැනක බව තේරුම් අරගන්න පුළුවන්. ඉතින් මේ දක්වා සීලයක පිළිట్లా සමාධික පිළිట్లా ඊ타ත්ම සියුම් අරූපී ධ්‍යාන මට්ටම වලට ගියත් තාම භවයේ ඇතුලේ. තාම අපි නිවන් පෙතකට වැටිලා නැහැ. හැබැයි නිවන් පෙතට යන්න ගුරුසු කෙලස් එහෙම නැත්නම් අපි කියන පරිඋත් ทาน කෙලස් අයින් කරපු මට්ටමට යනවා. ඒ ඊ타මත්ම සියුම් මට්ටමේ ඉන්නකොටත් එයාට තේරෙන්න තේරෙනවා නැත්නම් සම්මාදිට්ඨිය කියන්නේ ඒකයි මේ මේ தත්වලට පැමිණීම නිසා මම උසස් අනික් අය පහත් කියන අන්නේ අසත්පුරුෂ ගතියට තාම ඉඳ තියෙනවා. ඒ කියන්නේ මම කාම ලෝකේ ඉන්නකොටත් මං යමක් කමක් හම්බ කරගත්ත කෙනෙක්. එතකොටත් අපිට තියෙනවා පන්ති සටන අනික් අය පීඩිත ජනතාව මම ඇවිල්ලා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 මම උසස් අනිත් එකන පහත් කළා කියනවා ඒ නිසාම ගමන බාධා ඒ මම උසස් අනික් එකන පහත් කියන මේ අසත්පුරුෂ ගතිය පළවෙනි ධ්‍යානෙ තේින්න පුළුවන්. දෙවෙනි ධ්‍යානෙ තේින්න පුළුවන්. තුන්වෙනි ධ්‍යානෙ තේින්න පුළුවන්. අරූප ධ්‍යාන දක්වම තේින්න පුළුවන්. ඒක නිසා මේ ධ්‍යාන ලබන්නත් ඕනේ. ලබන ගමන් තමන් හිතන්න ඕනේ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 කෙලස් කැපීම එහෙම නැත්නම් විපස්සනා වාසයෙන් එහෙම නැත්නම් කියනවා ඥාන භාවනාව ප්‍රඥා භාවනාවේ දුර්ලභම් තියෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් සාමාන්‍ය බලනකොට නම් සෑයන සංසන්දනාත්මක ඉහළට යamak වෙලා තියෙනවා. ඉතින් මේ නිසා සරුවචන් වහන්සේ මේ පොට්ටපාද පරිබ්‍රාජකයාටත් ඒ චිත්තහත් සාරිපුත්ත කියන ගෝලයාටත් මමත් මේ වගේ භව තුනක්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 භවය නැත්නම් ඕලාරික අත්පරිලාභයත් මනෝමය අත්පරිලාභයත් හිස් තුච්ච දෙයක් විදිහට තේරෙන්නේ Taman ඉන්න රූප අරූපී අත්පරිලාභය තමයි සත්‍ය වශයෙන් වැටෙන්නේ. ඒක තියෙන දෙයක් තච්ඡං සච්ඡං ඇති දේ තියෙන දේ කරනවනම් කරන තියෙන මේක තමයි අරව මොනවද කියලා මෙහෙම කල්පනාවක් එනවායි කියනවා. ඒසට බුදුරජාන් වහන්සේ ඒකට පිළියර ගැනීමක් වශයෙන් කියනවා චිත්ත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 අල්ල බදා ගන්නවද කියනවනම් ඒකට අහුවෙනවද කියනවනම් ඒකේ ඉඳලා අනිත් එක දිහා බලනකොට ඒක තුච්චයි නීචයි මෝගයි ආත්පටිලාභෙත් එච්චරයි තමන් රූපී ආත්පටිලාභයට ගියොත් එයාට තේරෙන්නේ නැහැ රූපී ආත්පටිලාභ තියෙනවා ඕලාරික අත්පටිලාභ තියෙනවා තිබුණත් බොහොම තුච්ච විදිහට සලකනවා යමකට ගියාද ඒක අල්ලගන්න తත්‍ර తත්‍රාවි නන්දිනි. මෙන්න මේක තමයි මේ අත්පටිලාභ පිළිබඳව තේරුම් ගන්න තියෙන්නේ මේ එකක ඉඳගෙන මේ සංසන්දනාත්මක දැනුම ගන්න බෑ. ගියොත් ඇල්ලුවොත් ඒක අල්ල බදා ගන්න කොච්චරද කිව්වොත් ඒකට අහුවෙන්නේ කොච්චරද කිව්වොත් අනිත් දෙකම අඳ කරනවා. ඒ තරමට Taman පත්විච්ච තত্ত্বය අනිත් දේවල් අඳ කරගෙන තමයි මේ භවයේ පවතින්නේ. ඒ දේ ඉතර හයියෙන් අල්ලගත්තට මොකද දැන් අපි රූපියත් ප්‍රතිලාභයක් එහෙම නැත්නම් අපි රූපී ධානයක් ලැබුවෝ කෙනා තමන් ගෙවල් දොර අතහැරලා නැහැ පිරිස අතහැරලා වස්තු භෝග අතහැරලා භාවනා කරලා සාර්ථක වෙලා ඒ රූපී ධානයක් ලැබුවට පස්සේ එහාට මේ ණයෙන් විනය කරදර වෙන ඕලාරික ජීවිතය පිළිබඳ කලවදින මිනිස්සු පෙන්නේ අසුචි වලක ඉන්න අසුචි වගේ පණුව වගේ මේ මොනවද මේ කටයුතු කරන්නේ මේවද මේ ජීනියා රූපියත් බාහිට එන්න eBay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 උඹ රූපී අත්පටිලාභ නේ අපි ගත්ත ඕලාරි ගත්ත පටිලාභය. රූපී අරූපී ගැන දන්නෙත් නැහැ. ඒක අල්ලපු එකන අල්ලගන්න. ඒ අල්ලගත්තට පස්සේ කවුරු හරි සත්පුරුෂෙක් ඇවිල්ලා කියනවා එමනේ ධාර්මික ජීවිතයක් ගත කරන්න පුළුවන්. ප්‍රතිපදාවකට යන්න පුළුවන්. එතකොට මේ ලෝකෙම ඉඳද්දි මට ඕන රූප ධානයක් ලබන්න පුළුවන්. එහෙම නැත්නම්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 ඒ ලෝකයට අදාළ දුක්කඳක් උඹට එනවා. හැබැයි එකක්යි මුකෙන් හරි එකක් අල්ලන්න නැතුව ඉන්න බෑ. ඒක නිසා මේ භවය පිළිබඳව කල්පනා කරනකොට මේ කොයි තැන හිටියත් දුකේ කිසි වෙනසක් නැහැ. කොතනක තිබුණත් තියෙන මේක අනිත්‍ය භාවයක් දුකක් අනාත්මයක්. නමුත් මේක පිළිබඳ පුළුල් දර්ශනේ නැතිකම නිසා මූලධර්ම දැනීම නැහැ.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 අඩු කිරීම සිදු නිසා භව දර්ශනය භවයේ පිළිබඳ මේ කියන කතාව දන්නවනම් අපි එකිනෙකාට ඊර්ෂ්‍යා කරගෙන එහෙම නැත්නම් එකිනෙකා කෙරෙහි මසුරු බව ඇති කරගෙන මේ කුට්ටිය කඩා ගන්න ඕනේ කියලා ලෝභ කරගෙන මට මේක ලැබුණේ මේ නරක දේ බාල දේ කියලා ලැබිච්ච දේ වලට වෛර කිරීමක් අවශ්‍ය වෙන්නේ ඒ වෙනුවෙන් බලාපොරොත්තු වෙන ඊගාව දෙයට ගියත් ඒකෙත් තියෙන වගේ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 මේක සර්වඥාන්සේ සඳහන් කරන්නේ తත්‍ර తත්‍රාభిනන්දනී අහුනේ මොකද්ද ඒක දැඩි කර අල්ලා ගන්නවා මේක නිට්ටයයි සුඛයි සුබයි කියලා. නමුත් ඒ වෙනකොට වෙන විකල්ප තියෙන බව දන්නේ එක සර්වඥතාඥානී බුදුරජාණන් වහන්සේ හම්බෙච්ච දේ. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ අහුවෙච්චි තැනට හිර වෙලා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 මූල ධර්මයට අපි යට වෙච්ච නිසායි. ඒ නිසා මේ භවයේ දිහා බලන් යම් කෙනෙක් පටන් අරගත්තොත් ਸਰුවචනන්සේ සඳහන් කරනවා චිත්ත යම් වෙලාවක දෙනක් ඉන්නවා නම් දෙනකින් කිරි ලැබෙනවා. ඒ කිරි යම් යම් තත්ත්වවලටපත් වුණාට පස්සේ දීකිරි බවටපත් වෙනවා. ඒ දීකිරි වලින් බෙන්දරු ලැබෙනවා. බෙන්දරු වලින් ගිතෙල් ලැබෙනවා. ගිතෙල් වලින් ගිතෙල් සාර මණ්ඩේ ලැබෙනවා. එතකොට මේ කිරි කියන එක තියෙන තාක්කල් ඒකේ දීකිරි කියන නමට යන්නේ නැහැ. දීකිරි වෙන්න පුළුවන් ශක්තිය තිබුණාට කිරි වශයෙන් තියෙනකොට ඒකේ දීකිරි නෑ, වෙඬරු නෑ, ගිතෙල් නෑ, ගිතෙල් මණ්ඩේ නෑ. මේක දීකිරි බවට පත් වුණාට පස්සේ මේකට කිරි කියන්නේ නෑ. මේකට ගිතෙල් කියන්නේත් නෑ. වෙඬරු කියන්නේත් නෑ, සාරෝ ගිතෙල් මණ්ඩේ කියන්නේත් නෑ. මේක වෙඬරු බවට පත් වුණාට පස්සේ මේකට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 විඥානය කැමති නෑ අපි එක්කෙනෙකුටක ඡන්ද නොවි ඉන්නවට. එයා කොහොම හරි අපිව කුප්පණ්ඩ හදනවා, අවුස්සන්න හදනවා. ඔක දිහා නිකම් බලන් ඉන්න එපා. මොකක් හරි එකක් අල්ලපන් කියලා. අල්ලපු දෙයට අහුවෙනවා. අල්ලපු දෙයට අහුවෙනවා. ඒකයි සරුවචන් වහන්සේ මානවයාට දායාද කරපු දේ නැත්තම් මානවයා බුදුජානනාංශේ ලෝකේ පහළ වෙන්නේ ප්‍රාග් බෞද්ධ කාලයේ රූප භවයේ දැනගෙන හිටියා. කාම භවයේ දැනගෙන හිටියා. අරූප භවයේ දැනගෙන හිටියා. දැනගෙන හිටියට ඒක නා ඒ තරම් මේක අල්ලගත්තා. එයාට කැමැති වුණත් ගැලවෙන්න බෑ. ඒකට කියනවා ඒ අසිත තාපසයා සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කාල වේලාවේදී සුද්ධෝදන රජුරුවන්ගේ මිත්‍රයෙක්ව ඉඳලා තිනවා. එයා ඉන්න අන්තුසිත විමානේ හරි විමානයක භාවනා කරනකොට දිවිවරු සෑහෙන උත්සව පවත්වන ඉලට ආවට පස්සේ කවලු බෝධසත්න නාන්සේ මනුස්සාත්ම භාවයක් ගත්තයි කියලා. ඔයලා බලනකොට සිද්ධාර්ථ ගෞතම උප්පත්තිය ඒ සුද්ධෝදන රජ මාලිගාව වෙලා තියෙන යා මාලිගාවට ගියා රජු බොහෝම මනාපේ බමුණව දැන් මෙයා පේන්නේ දැන් තාපසයා ගෙට අරගෙන සුදුසු අසුනක දීලා කුමාරයා වඩා පෙන්නවා පෙන්නුවේ ඒ පින්බර කුමාරයාට මේ අසිත තාපසය ලව්වා ආශිර්වාද කරවන්න. උනේ මොකද්ද? කුමාරයා කකුල් දෙක කරගිලා ගිහිල්ලා අසිතගේ ජටාවේ හිටියා. දැන් වඳින්නකේ දේවල් ඊයේ කඩ වැටිලක් සිද්ධ වෙලා තියෙන රජුරණ තේරෙන්නේ නැහැ මේකට ඇසිරෙන හැටි. දැන් Taman ගරු කරන මේ ගුරුනාන්දගේ ඔළුව උඩ මෙන්න මේ ප්‍රතිච්ඡ ගමන් කුමාරයා ගිහිල්ලා කකුල් දෙක තියලා. ඊට පස්සේ අරගෙන බැලුවා කොහොමද බමුණා ඒකට රජුරණ තේරෙනවා බමුණගේ පූර්ණ අවධානය නැත්තම් අපි කියනවා නම් ආශිර්වාදේ බමු කුමාරට යොමු වුණා අනේ මේ මනස ඒක වෙලාවක අඬනවා ඒක වෙලාවක සන්තෝෂය දැන් රජ්ජුරුව අංජ බජල් මොනක් කරගන්න තේරෙන්නේ ඉතින් ඇහුවා මේ ඔබතුමාගේ මේ හැසිරීම විකාර ස්වරූපයි මේ කුමාරයාට මොකක් හරි අපලයක්ද කියලා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 මේ ඇතිවිච ධානයේට තියෙන බැඳීම කඩාගෙන ආයසරයක් කාම භවයට යන සහ අරූප භවයට යන තියෙන අවස්ථා දෙකම වැහිලා තියෙන්නේ තරම මේක අල්ලගෙන. තමන්ම හදාගත්ත ඒ ධානය තමන්ටම ඇණයක් වෙලා උදැල්ලක් වෙලා කොක්කක් වෙලා කරදරයක් වෙලා. ඉතින් ඒ නිසා අඬන්න පටන් අරගන්න. ඊට පස්සේ බුදුම ස්වාමීන් වහන්සේලා ඔය ඔය හරි ලස්සනට පෙන්ලා දෙනවා මේ හුඟක් වෙලාවට මේ කතාව වලට කියන්නේ සුද්ධ විපස්සනාවට යන කතා කියලා. මේ සමතයක් දිගේ යන්න ගියාම ප්‍රයෝජනේ ගන්නකම් එක හරි. දන්නවනම් මේක ගොඩාක් විකල්ප තීති රූප ලෝකේ කියන්නේ මනෝමය ලෝකේ කියලා කියන එක තැනක්. ඒක ප්‍රයෝජන සලකලා පාවිච්චි කරපන්. එහෙම නැතු ඒකම අල්ලාගත්තොත් ඒකේ හැම වෙනස් වීමකටම වගේ කියන්න වෙනවා. ඉතින් මේ සිද්ධාර්ථ කුමාරයා ඊට පස්සේ අවුරුදු 29 දී දුෂ්කර ක්‍රියාව සඳහා අභිනිෂ්ක්‍මණය කරලා ආලාරකාරා මුද්‍රකාරාම පුත්‍ර කියන දෙන්නට යෙදුනා ඒ දෙන්න ළඟ තියුනේ හත්වෙනි ධ්‍යානය අටවෙනි ධ්‍යානය කියලා පොත කියන්නේ ඒ කියන්නේ අකින්චඤ්ඤායතන නිසා නේව සංඥා නාසඤ්ඤායතන ඉතින් ඒ ඒ පන්ති පාඩමට ගිය ගමම සුමානෙන් දෙකෙන් මේ සිද්ධාර්ථ තාපසතුම අල්ලගත්තා ඒක ඒකට ඒ ගුරුන්නාංශ කිව්වා මට මෙච්චර දක්ෂ ගෝලියෙක් හම්බුන්නේ නැහැ પરම්පරාව ගෙනියන කවුරුත් නැහැ ඒක නිසා අපි ඉන්න ශිෂ්‍යෝ දෙකට බෙදාන ඔබතුමත් මේ අතන්ට අර්ථෙන් ධර්මික අනුශාසන කරන ඉන්නේ කියලා. ඊට පස්සේ නෑ කිං කුසල ගවේෂියෝ කියලා පිටත් වෙනවා. උද්දකරාම් පුත් ළඟට ගියා. එයා තව ධ්‍යානයක් ඉගෙනනවා. එයාත් අර වගේම මේ වරේ දුන්නා. නෑ. කිං කුසල ගවය කියන්නේ මේ භවයේමයි තාම ඉන්නේ. මේක කඩා ගන්න නැතුව ඔය හිටියට ආයසරයක් කාන්තාරක දිහාක වැල් ගැඩවිල්ලක් කියලා උපදින්න පුළුවන්. ඔය කරගෙන හිටියර භවයේ ඉන්නේ. මෙයා ගියා. තිදාතම වර ගියා. ගිහිලා බුදු වුණාට පස්සේ දැන් මේ ඔක්කොම භවචිත්‍රේ පේනවනේ. ඊට පස්සේ කල්පනා කරා මේ කාම ලෝකේ ගැලිලා කාමයේම ගත කරන මේ ලෝකේ කවදාකවත් කවුරක්වත් විශ්වාස කරන්නේ මේ කාම භවයට සාපේක්ෂව මනෝමය අත්පටිලාභයක් හෝ රූපී භවයක් තියෙනවායි කියලා. දැන් සර්වඥ විග්‍රහය හැටියට ඒක මිනිස්සේ දැනගන්න ඕනේ මේ කාම භවයේ අදිනව තේරුම් ගන්න.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 බුදුරජාණන් වහන්සේට කන්ටැක්ට් කරගන්න බෑ. ඒ ගොල්ලෝ ඒ තරම් මේ ජීවිතේදී අල්ලාගත් ඒ ධ්‍යානයට බැඳීම නිසා මැරිලා ගිහිල්ලා උපදීච්ච ඒ භවයට බුදු කෙනෙකුටවත් අනුකම්පා කරන්න බෑ. බුදු කෙනෙකුටවත් මෙහෙ එන්න කියලා කිව්වට තේරෙන්නේ නැහැ. ඒක නිසා ඒ දෙන්න පිළිබඳව බලාපොරොත්තු අතහැරියා. ඉතින් සමේ භවයේදී අපි මේ කාම ලෝකේ හිටියා කාම ලෝකයේ දන් දෙන කෙනෙක් බාටපත් වුණා සීල් රකින්න කෙනෙක් බාටපත් වුණා දාන සීල දෙකම සහිත මේ කෙනෙක් බාටපත් වුණා කියන ඊටදී බොහෝම වෙනස් ගතියක් තියෙනවා පළවෙනි ධ්‍යානෙ ලැබපු කෙනා ඒ කුසලතාවන ගන්නකොට පණු නමුත් පළවෙනි ධ්‍යානෙ ලැබුව එක තාම් භවයේ එතකොට හිතෙනවා පළවෙනි ධ්‍යානෙ විතක්ක ਵਿਚාර දෙනවා ඊටදී කොච්චර හොඳද දෙවෙනි ධ්‍යානෙ තුන හතර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 අම්පිටි රාහුල ස්වාමීන් වහන්සේ කියනවා මහත්යෝ මං ගිහි කාලේ මේ භවයේ බලු බිට්ටක් වාගේ. ওই බලු බිට්ටේ අග කොන තියෙනවා හොඳයි මැද කොන කියලා ගන්න දෙයක් නැහැ පිටලෙල්ල හොඳයි මදේ හොඳයි කියලා ගන්න දෙයක් නැහැ ඔය අපි නංවනම් බෙදාගෙන හිටියට මුළු භවයේම බුදු සරුවච්චන් වහන්සේට පේන තියෙන බලු බෙට්ටක් වාගේ කොයි කොන ඇල්ලුවත් අසුචි. ඒ වුණාට අපි අතර පන්ති ભેදේ බලන්න. අපි අතර තියෙන මේ නිකාය ભેද බලන්න.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 අපි අර සංස්කාර ගැන කතා කරනකොට කිව්වා ඇහෙන් රූප බලනකොට කන වහන්න වෙනවා, වැහෙනවා. සද්ද ඇහෙනක වැහෙනවා. ගඳ වැහිම වැහෙනවා. නැත්තම් රූප බලන්න බෑ. ඊගාව මොහොතේ යන්න පුළුවන් ඒක වෙනම දෙයක්. ඉතින් එහෙව් එකේ මේ මාදුටු රූපය කියලා දැන් ඔය මේ විද්‍යානුකූල නිෂ්පාදනවල වල ඒ යම් යම් සත්‍යතාවල් දැකපු යෝ මේ පේටන්ට් රෙකෝඩ් කරගෙන ඒක අම්මගේ අප්පගේ බූදලියට සින්න කරගෙන කරන මේ නාඩගම දිහා බලනකොට මුන්ට අම්මපා කසෙන් ගහන්න වටිනවනේ. ඒක අයක දැක්ක නිසා ඔහුගේ પરම්පරාවටම වෙන කෙනෙකුට ඒක කරන්න බෑ. මම තමයි මේක හොයාගත්තේ. ඒක පේටන්ට් රෙකෝඩ් කරනවා. මේ ළඟදී තිබුණලු පත්තරේ මේ සිංහරාජ අධිවේ ඉන්න ගෙම්බෙක්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 පහත් තුච්ච හැම එකෙම තියෙන ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට හෝ පහත් පැත්තක් හෝ කොපි කෙරුවොත් වහාර වගන්ත්‍යානුකූල දඬුවම් කරනු ලැබේ. එතකොටම පේනනේ තුච්චයි කියලා. පාරයි කියලා. සියල්ල දක්න බුදුරජාණන් වහන්සේ මේක දුන්නේ නොමිලේනේ. උන්වහන්සේ මේ මුළු භවය දැකලානේ. ඒක නිසා මේ එක එක જાති අපි අල්ලන්නේ මේ භවයක තියෙන කොහොම හිතුවත් කැරකෙන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 පිටිපස්ස රැස් නෙමෙයි. අපිට පේන්නේ දැන් ඉස්සරහට මේ පුංචි කෝණයක විතරනේ. ඒක එන්න එන්න එන්න පුළුල් වෙනවා කියලා හිතන්න. අංශක 180 ගියා 360ට ගියා. ඒකෝර බලන්න මූල කර්මත්තානේ නැති වෙච්චාම අපිට දෘෂ්ටි කෝණේ පටුකමක් තියෙන සුළු කෝණයකද පේන්නේ මහා කෝණයකද පේන්නේ 360ක් පේනවාද කියලා. මූල කර්මත්තානේ නැති වෙච්ච දාසේ 360යි. ඒකේ නෑ මේ මම මේ මම නොවේ කියලා ભેදයක් නෑ. පේන්නේ ඉස්සරහ පැත්ත විතරයි කියලා එකක් නෑ. ඒක සම්පූර්ණ අවකාශයට හිත යනවා. මේක අපිට බය හිතෙනවා. ඒ මොකද පාටු කල්පනාවට පාටු දර්ශනයට يعني ටෝච් එකක් ගහගෙන ගිය මිනිස්සයාට ටෝච් එළිය වටිනාකමක් එන්නේ නෑ නීර පායපුවම. ටෝච් එක වටිනාකම තියෙන්නේ අන්ධකාරය තියෙනකන් තමයි. ඒසාර ටෝච් කම්පැනි කැමති නෑ ඉරට. හොඳට මතක තියාගන්න. ඒගොල්ලන්ට ඇඩ්වර්ටයිස් කරන්න බෑ ඉර තියෙද්දි. මොකද ඉර හැමතැනම ආලෝකනේ. බුදුරජාන් වහන්සේ ඉදිරියට අනිත් ඔක්කොම ශාස්ත්‍රවරු කණාමැදිරියෝ වගේ. අන්ධකාරයේ තියෙන තින්ට ඒගොල්ල දිදුල දිදුල යනවා. නමුත් මේ භවයේ පිළිබඳ මේ පුළු දර්ශනය ඇති කරාට පස්සේ අපි නරපණෝ වෙන්න පුළුවන්. කාම භවයේ නැත්තම් ගෝලාරික භවයක ඉන්න පුළුවන්. නැවත රොට් භවයක් තියෙනවා. අපිට ප්‍රභවයක් තියෙනවා. මේකේ ඉඳගෙන රූප භවයට යන්න පුළුවන්. හැබැයි යන්නේ ඒක අල්ලන්න නෙවෙයි.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 ටිකක් කල් යනකොට පහු පහු වෙනකොට කොහොකත් නිකන් කොහු කොහු වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒකට හිතනනේ මංගේ ගෑණිකේ දුර්ලභකමක් කියලා. නෑ. බැඳපු නැති මම දන්නවා ඒක. ඒ මොකද මම බුදුහාමුදුරන්ගේ පොත් ටික කියවනවා. බුදුරජාණන්සේ ලස්සනට කියලා තියෙනවා. ඔබ මොකද්ද අල්ලන්නේ? අල්ලපු ගමන් නම් අර මොකಾದ මොකද්ද බදාගත්තා වගේ ඇල්ලුවාට ටික වෙලාවට පස්සේ ඇයි ඔච්චර ඔය ඕක හොඳ නම් ඔය කාම භවේ නැත්තම් ඔය කාමය මෙච්චර දික්කසදන නෝකට ඒ ලෝකේ. කවුරු හරි සංගණය කරලා දැකලා තියෙනවද අහලා තියෙනවද දවසකට ලියා විවාහ ලියා පංචිනවට වැඩි දික්කසදන නඩු අද තියෙනවයි කියලා. ඉතින් මේක ඉතින් එතකොට බැඳපු කට්ටිය කොහොමද නොබැඳපු කට්ටියට ඇඟිලි දික් කරන්නේ? මම මේ පොයින්ට් එකක් හදාගන්න හදන්නේ මේ බණ කියන මම ලොක්කා කියලා පෙන්නන්න. නමුත් මේ බල පිළිබඳව බැහැලම බලන්න ඕනේ කියලා කවුරුර කියනවා නම් අත්දකලම බලන්න ඕනේ කියලා ඔය හැමතැනදී මේ ප්‍රතිපදාව හරියන්නේ අපිට තියෙන අපි යමක් ඇල්ලුවාද අල්ලපු දෙයට අහු වුණා. ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නෑ. බුද්ධ ජනකගේ ප්‍රතිපදාව තියෙන්නේ ඒකේ ඉඳගෙනම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 ඊට පස්සේ අරූපී භවයක් තියෙනවා. ඒකත් ලබන්න ලැබලිවල ඒ දෘෂ්ටි කෝණේ ඉඳලා බලන්න කාම ලෝකේ කියන්නේ මොකද්ද කියලා අසුචි වලක්. අසුචි වලක ඉන්න අසුචි පණුව වගේ. නමුත් නිନ୍ଦ කරන දෙයක් නෑ. ඒකත් අත්පටිලාභයක්. ඒක පෙර කළ පිනකින් ලැබිච්ච ඒක ඉඳගෙන රූපී භවයට යන්න පුළුවන්කමයි දක්ෂකම අන්නේ පරාසය දිහා බලන යනකොට භාවනා කරන ජීවිතයක අපිට රුවන්වැලි සෑය පෙනිච්ච අම්මකෝ ඒ තරම් උස අසුචි ගන්නම් පෙනිච්ච අම්මකෝ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 ਸਰවඥතා ඥානය අංශක 360 පෙන්නන ගතිය විලඳ හැඟීමක්වත් නැහැ. ඒ නිසා කොහෙන් පටන් ගත්තත් වැරද්දක් නැහැ. අපි මෙතන දැනට ලැබලා නැතුණාට ලැබීමේ පින භව සම්පත්තිය ප්‍රභවය විභවය තියෙනවා. ඒක පහත් කරගන්න එපා. මේ තිබ්බ පියවර අසාර්ථකුණයි කිය. අලුතෙන් ඕන තැනකට යන්න අපව හෙඩ් ඔෆිස් එකට එන්න හෙඩ් ඔෆිස් එකට ආපහු ආයෝන තැනකට යන්න පුළුවන්. ඒක නිසා මේ විග්‍රහය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 ඕනම තැනකට යන්න පුළුවන් පදනමක ඉන්න කියන බලන සම්මාදිටිය එව නැත්තම් මම උසස් මම ඉන්නේ මෙතනයි මමයි උසස් කියලා හිතුවනම් ඒක මිච්ඡාදිටිය අන්න ඒ මිච්ඡාදිටිය අයින් කරලා පුළුල් දර්ශනය ඇති කිරීමට මේ බුදුරජාණන්සේගේ භව විග්‍රහය බැලුව බැලමට නම් පොතේ දැනුමක් වගේ වුණාට භාවනා කරන කෙනාට කමඨහන සුද්ධ කරනකොට නැත්නම් ගුරුවරෙක් නැතුව තමන්ගේ කමඨහන තමන් සුද්ධ කරනකොට මේ විග්‍රහය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 තමන්ගේ ඇතුළත දෙයක් බව. එහෙනම් තමයි අවිද්‍යාවත් තෘෂ්ණාවත් කියන අම්මයි තාත්තයි නිසා ඇති වෙන මිසක් මිස බාහිර එකක් නෙවෙයි නිසා ඇතුළතටම තමන්ගේම ප්‍රභවය තමන්ගේම ශක්තිය අදාහගෙන ඉදිරියට යන්න මේ විග්‍රහයන් භාවනා කරන ගමන් නිතර අපි අහුම්කම් දෙන්න. සාහද ධර්ම දේශනාව සියලු දෙනාට ඒ වගේ නව පෙත් මාවත් විවෘත කිරීමට ධෛර්යයක් ශක්තියක් බලයක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා සියලු දිනාට දැනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි සාමාන්‍ය ධර්ම දේශනාව අවසානයේ කරන පින්පැමිණීමේ කටයුත්ත මේ වෙලාවේ කරන්නේ දවසේ අවසාන අංකයේදී කරන්න බලාපොරොත්තු වෙනවා ඒ පින්තැබීම පින්පැමිණීම කල්තැබීම මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතන නිමාවටපත් කරනවා. මේ අවස්ථාව සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.